teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝවන් සිතිජ සංතාගාරය සකි සඳුනී ඔබ අදත් මේ ඉරිමා උදේ වාඩි වෙලා අපි සමග සාකච්ඡාවට සම්බන්ධ වීමට පුලපුලා සිටිනවා හදවතේ මනසේ ඉන්ගල් ගලවන සංතාගාරය ඇතැම් විට මා ඔබ සමග වාඩිලා තනිවම කතා බස් කළා ඇතැම් විට මගේ සුහද මිතුරෙක් අපේ සකි සඳක් පැමිණ අපිත් එක්ක කතා බහට සංතාගාරේ වාඩි වී සාකච්ඡාවට යොමු වුණා අද මා සමග ඉන්නවා ඊටාම දීර්ඝ කාලීන නිකං මිත්‍රෙක් නෙවෙයි අත් වශයෙන් කල්යාණ මිත්‍රෙක් කියලා මා හඳුන්වන දන්න මගේ එක්ව ගමනක යන මිතුරා පියසිරි කුලරත්න පියසිරිව මන් දන්නේ අත් වශයෙන් ඔහු කලා සංස්කෘතික ජීවිතයට විශාල වශයෙන් නියැලී හිටපු කාලෙක චිත්‍රපටිය සිනමාවත් එක්ක ලොකු සම්බන්ධයක් තිබිච්ච කාලෙක විභාග සංස්කෘතික මධ්‍යස්ථානයේ නමින් අපි එකතු වෙලා වැඩ කරපු අවස්ථාවක තමයි පීසිරි මම මුල් කාලේ දන්නේ. ඊට අමතරව ඔහුගේ වාම ඉතිහාසයක් තුමුණා ඒවා ඔක්කොමත් එක තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ. නමුත් පීසිරි අද මෙතන ඉන්නවා පීසිරි ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. එතකොට අද අපේ සාකච්ඡාවේ ඔබ දන්නවා මේක ඉතර මෙහෙම හරියට සැලසුම් කරලා තියෙන සාකච්ඡාවක් මොකද ජීවිතයත් එහෙමම සැලසුම් කරලා කරලා ඉවර කරන්න පුළුවන් දේකුත් නෙමෙයි අපේ සැලසුම් මේ සමහර වෙලාවට ඒක තේරුමක් නැති වෙනවා. අර පියසිර තියෙනවා මේ කතෝලික අයගේ ගැඹුරු කියමන. <laughs> ඔබට දෙවියන් වහන්සේ <laughs> hina ගැස්වීමට අවශ්‍ය නම් ඔබේ සැලසුම් එයාට පෙන්වන්න. <laughs> ඉතින් එහෙමත් කතන්දරයක් තියෙනවා. දේශනේ අපි අද මේ කාලයකට පස්සේ අපි දෙන්නත් හම්බුනේ. අපට අතීතයත් පොඩි දේවල් සමහර දේවල් මතක් කරන්න පුළුවන්. අපේ සහෘදයින්ටත් අපි කතා කරොත් ඔබ හුඟක් ලොකු වෙනස් පාරකට යමුනා ජීවිතේ. සම්පූර්ණ හුඟක් වෙනස් පාරකට අත් වශයෙන් අපි දෙන ටිකක් එකට වගේ කල්යල් බලමින් කල්පනා කරමින් හිටපු අවදියකුත් තිබුණා. මොකක් කොහොමද මේක සිද්ධ වුනේ කියලා අපි නිකන් හිතුවොත් කොහොමද මොනවද අපිට කියන්න පුළුවන් කියන්නේ ඒ ප්‍රශ්නේ අහපු එකට මම ස්තුතිවන්ත වෙනවා මොකද මමත් ඒ ওই වගේ ප්‍රශ්නයක්වත් හිතට නගා ගන්න නැති කාලයක් නේ නමුත් දැන් මම කැමතියි ඇත්තටම දැන් අසන්නන්ටත් නේ අසන්න වෙනසක් අපි නැසත් මේක ටිකක් ගනුදෙනු කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් මම මං හිතන්නේ මේ දේශපාලනෙන් බැහැර වෙලා ජනතා විශ්ව දේශපාලනේ බැහැරලා චිත්‍රපට ජීවිතයේ අවුරුදු 7ක විතර කාලයක් ගත කරලා හොඳට කාලා බීලා විනෝද වෙලා එක පැත්තෙන් බැලුවම පසුදුනම් පිනවීම කියන්නේ හදල් අත නොසොත් එක කෙලවරකට ගිහිල්ලා මේ කාලෙක මට අතිශය ධර්ම විදිහට අසනීප වුණා. ඒක මේ සාමාන්‍යයෙන් මගේ හිත මිතුරන් දන්නේ නැහැ අසනීප. මට නිමෝනියාවම හැදුණා හතර පහක් එක පිළිවෙලට. එතන මේකත් එකම දන්නේම නැතුව ගෙදරට වුණා මම. එතන මම ගැන දන්නේ බිරිඳ විතරයි තුන්ට. අම්මා ඉන්නවා. මේ අසනීප කාලේ මට ඉතාලම තදබල විදිහට තිබුණා කැස් වෙනවා, සෙමෙනවා, ඇඟි අමාරු වෙනවා කියන්න බැරි තරම් අමාරු ගොඩක් තිබුණා. ඉතින් හිත මිත්‍රන්ට කියලා වැඩකුත් නැහැ. වෛද්‍ය ප්‍රතිපාර ගත්තට ඇරෙන්නෙත් නැහැ. බොහොම එක අවස්ථාවක ඇද්දට වෙලා ඉන්න මොහොතක මට ඇත්තටම මේ මරණය ගැන කල්පනා වුණා. මැරෙන්න ඉඩ තියෙනව නේද කියලා. එසකොට මට සාමාන්‍යයෙන් අර මාක්ස්වාදී භෞතිකවාදී තලවල සංකල්පවල හිටි ඒ අම්මා තාත්තට වදින්නේ නැති දරුවන්ටත් වදින්න වදින්න දෙන කාලෙක ඉඳලා පීටි මේ වලමට එක පාට මතක් වුණා ඒක හරියට මඩ ධම්මට පුදුමයි මට අවුරුදු 7 දී විතර විවාහ නුන් නැන්දෙක් හිටියා සුමනාවතී කියලා. ඔය නැන්ද මාව යලයනා භාවනා මධ්‍යස්ථාන වලට. ගිහිල්ලා ඒ කවිදද ධම්මජද කියලා ස්වාමීන් වහන්සේලා වාතම් කරේ. ඒකනේ. ඒ හාමුදුරු භාවනා කරනකොට මේ ළම මිනිස්සු භාවනා කරනකොට මිනිස්සුගේ අතපය උඩ යනවා. හාමුදුරු ඇවිල්ලා ඒව හදනවා. මම නැගිටලා බලන් ඉන්න කිතෝ ඒ කරන්නේ සිල්ලෙද්ද කැඳිලා. ඉතින් මට හොඳට මතකයි ඒ ඉන්නේ ඒ ගැන්නේ ආනාපාන සති භාවනාව. හුස්මට හිත තියන් තමයි ගැන්නේ. ඒක මතක් වුණ ගමන් අර ඇඟේ තියෙන වද වේදනයි කිසි කෙනෙක් කතා ගන්නෑ පොතක් කියවන්නත් නෑ මොනවත් නෑනේ. මම හුස්මට හිත තිබ්බ ස්වභාවිකවම. ටික වේලාවක් යනකොට මගේ ඇඟේ තිබුණු කිසිම වේදනාවක් කරදරයක් කැක්කමක් තේරුම් නොදැනුණු කෙටි කාල පරිච්ඡේදයක මම ගත කරා. ආපහු ආවට පස්සේ මම හරි පුදුමයි. මොකද්ද මේ උනේ කියන එක. නින්ද ගිහිල්ලත් නැහැ. ඉතින් ඒ උද තව පාරක් මම ඒක කරන කවදාවත් මට ඒක ආයේ ආවේ නැහැ. නමුත් අර ඒ සිද්ධිය අර මේ සිද්ධිය මගේ සම්පූර්ණයෙන් චෛතසිකව එතෙක් මම දලා හිටපු රොළ සංකල්පයක් උඩු කරා. ඒ කියන්නේ මොකක් හරි මම නොදන්න පැත්තකුත් තියෙනවා මේ මිනිස් ශරීරයට මිනිස් හිතට කරන්න පුළුවන්. ඒකත් එක්ක මම උත්සාහ කරමින් ඉන්න අතරේ මට මගේ ගියාවට හිටපු ළමයෙක් තරුණ ළමයෙක් ඇවිල්ලා කිව්වා. තනියෙන් භාවනා කරලා ඔළුව අවුල් කරගන්න ඕනේ නැහැ. දීසිරි අයියා මට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා ළඟට මම එක්ක යන්න කියලා. එතනින් තමයි වගේ මේ පටන් ගන්නම ආවේ. මම හිතන්නේ ඔබත් මමත් දෙන්නම දන්නේ ගුරුවරයෙක් ගැන ඔබ කියන්නේ. ඔව්. ඊට පස්සේ ඔබ ඇවිල්ලා මටත් කිව්වා ඒක. ඔව් ඔව්. නමුත් මේ භාවනා ක්‍රමය අපේ බෞද්ධ يعني දන්න ඉන්නවනම් කියන්න ඕන මේක පස්වෙනි සතවර්ෂී බුද්ධඝෝෂ හාමුදුරන් විසින් සංස්ථාපිත භාවනා ක්‍රම වලට අයිති එකක් නෙවෙයි. එතකොට අපි තේරවාදී දැන් අපි තේරවාදී කියන ක්‍රමය ඇතුලේ දන්න භාවනා ක්‍රම වර්ගයක් තියෙනවා. ඊට සම්පූර්ණ වෙනස් පෙර වෙනස්ම තලයක තියෙන අත්වශම ශක්ති භාවනා පුදුසත්වරුන් හා සම්බන්ධව තිබිච්ච දේ පසු කාලිනව මට තේරෙන පිසිරි මගේ අධ්‍යයනයන් තුළ ලංකාවේ තිබිලා අතුරුදන් වූ භාවනා ක්‍රමවලට අයිති එකක් කියලා බේගිරිය ආශ්‍රිතව 11 වෙනි සතවර්ෂය විතර දක්වා ඒවා තියෙන්නට ඇති. ඒවා හුදෙක් කර අපි සාමාන්‍ය සම්ප්‍රදායික අර්ථයෙන් නෙවෙයි මේ කියන්නේ ඒකේ තියෙන විද්‍යාව උගක් ගැඹුරු ශක්ති විද්‍යාවක් පුරාණ ශක්ති විද්‍යාවක්. ඒකත් එක්ක සම්බන්ධ භාවනා ක්‍රමයක් ගැන මම හිතන්නේ ඔබ ඊට පස්සේ අපි හරි දැන් ඒක හරි. එතකොට නමුත් දැන් මේක කොහොමද හරි අපිට මතක් කරගන්න පුළුවන් කඩයින් වගේ තියනවාද මේ දැන් විචිකිච්ඡා දෙගිඩිය ඒවා තොරන් කරන මේ එක්තරා දැන් ඔබ ඔබව හඳුන්වන්නේ ලෝකෙට ඔබ දන්නේ යෝගී පියසිරි කුලරත්න නම. එතකොට ඒකට අයිති ප්‍රතිෂ්ඨාවන් තියෙනවා ගත්ත යම්කිසි අරමුණු තියෙනවා. මම හිතන පිළිව මොන වුණත් කතා කරන්නත් පුළුවන්. මොන හරි අපිට ඒක ගැන බෙදා හදා ගන්න දෙයක් තියෙනවද? පුළුවන්. ඇත්තට භාවනාව 1900 95 අග හරි වෙච්ච තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මම කරපු කීප කිසි දෙයක් අතහැරියෙත් නෑ මම ওই භාවනා කරද්දී. ඒ කියන්නේ හැබැයි එක දෙයක් හැවි මට බුදුන් සාගත එක දෙයක් සිද්ධ වුණා. ඒ ගුරුවරයාට මම ගිය දවසේම කිව්වා මේ මට තදබල අසනීපයක් තියෙනවා. කැස්සේනවා. සෙමේනවා. සොටුසූරන් වෙනවා. නිසා මේ අනිත්‍යයට කරදරයි. නිසා මම මේක සූ වුණාම එන්නම් කියලා. ඔබතුමා දන්නවා මම ගියා කලිසම් හොඳ සුදු කලිසම් සුසුට කරන උපතියක් දෙන්න. ඉංජිනේරු රජර රජරගේ මහාවේ ඉංජිනේරු. මේ අර දානයක්වත් දෙන්න අපි උනා තුන්නේ කවදා? ආ සිවිල් ඉංජිනේරු. ආ කිව්වා මේ ඕවා කාටවත් හැදෙන්නේද? ඔය අනිත් අයට කරදරයි කියලා ඔයාගේ ලෙඩ නිසා භාවනාව කල් දානවා නම් ඔයා පරාදයි. අනිත් අය ඔය ගණ ගණන් ගන්න එපා. ඔයා ඔයාගේ භාවනා කරේ යන්නේ කැස්සොත් එදිරි කියලා කහින්න. හොට සූරන්න. ඔය හැම රැස් කරපු කර්මයි වෝ. <laughs> ඕවා ඔයාම තමයි කෝ ඒව සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒ ඒක මට තදින් හිතට වැදුනා. බෙහෙතු ගන්නවා මම. එයා යටතේ මාස 6ක් විතර භාවනා කරනකොට මගේ රෝග తත්වය 100ට 100ක් වගේ සමනය වුණා. ඔව් මම දන්නා මේ භාවනා ක්‍රමයට සම්බන්ධ ඒ ශක්ති භාවනා ක්‍රමයට සම්බන්ධ ඔය ශරීරය කියන එකේ විපර්යාස වර්ගයක් වෙන්න පටන් ගන්නවා. ඒ ඉහළ ශක්තියක් එක්ක මේක ගැළපී යන්න ඕන හරියට අර මේ කාර් එකක පාර්ට්නර් කාර් එකක එන්ජින් මාරු කරපුවම ඒක දෙතරනවා. ඒතර මේ සැසි බොඩි අලුතෙන් හදන්න වෙනවා. මේ වගේ පරිවර්තනයක් මචන් මේ ශරීරේ වෙනවා යම් තාක්. ඒක සුද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. කියන්නේ ඔසේම ගොඩක්. මේ සාමාන්‍ය බජිජන් සම්ප්‍රදාය කියන්නේ පියුරිෆිකේෂන් කියලා. ඒකමයි. ඒක තමයි ඒ ඇත්ත වශයෙන් අපිට අහිමි වෙච්ච මේ මාර්ගයක් ගැන ඔබ කියන්නේ අමුගක් ලංකාවේ ඒකට දේශපාලනික ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ දේශපාලනික ප්‍රශ්නකුත් තියෙනවා. ඒක අපිට මම දන්නේ මේ වෙලාවේ කතා කරු නොවෙන්න පුළුවන්. අපේ රාජාණ්ඩු දැඩි රාජාණ්ඩු විගල වැඩවසම් ක්‍රමයක් එක්ක අපිට හිතලා බලන්න පුළුවන් මේ බෝධිසත්වයා කියන කෙනා ඉන්න එක එච්චර හොඳ නැහැ රාජාට්ටුවට. මොකද බෝසත්ත්වෝ කියන අය මේ එහෙමට මැරෙන්න බය අයත් නෙවෙයි. අනේකා කරේ ලොකු අනුකම්පාවකින් සහනුකම්පාවකින් වැඩ කරන අය. ඒතර බෝධිසත්වෝ ඉන්නකොට අත්මෝධික රාජ්‍යයක් ඇතුලේ එයා ඕනෑදි ප්‍රශ්න අහන්න පටන් ගන්න හොයන්න පටන් ගන්න එයාට ගැටලුකුත් නෑ එයා අනේකා කියන අනුකම් මොකද ඔච්චර බදු වැඩි වගේ ඕනෑදි ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අත්මෝධික ආණ්ඩුවකට අවශ්‍ය නම් එහෙම එහෙම පාරක් තියෙනවනේ ඒක වහලා දාන්න. මම හිතනවා ඒක අපේ 11 වෙනි 12 වෙනි සත්වර්ෂ වල ප්‍රධාන වශයෙන් වෙන්න තිබිච්ච වෙච්ච දේ තමයි ඒක. අර ඒවකට තිබිච්ච මම මේක චෝදනා මුඛයෙන් කියනවානේ අපි කොහොම පරිස්සමින් ගන්න ඕන දේවල්. ඒවකට තිබිච්ච මහවිහාරීය ක්‍රමය හුඟක් ළඟින් රජ රජ රාජානුසහ ඇසුරු කරමින් අයින්ද්‍රය ඒකට සම්බන්ධ වෙමින් තිබුණේ. පස්සේ කාලේ ඒ ඉතිහාසෙම යනවා. එතකොට ඒ සම්බන්ධය ඇතුලේ වෙන්නේ අර පාර වහන්න උත්සාහ කරනවා. නැත්තම් එතකොට අභයගිරි විනාශ වීම ඔක්කොම වෙන්නේ ඒක ඇතුලේ. මොකද බෝසත්මාන සම්පූර්ණ යත් වශයෙන් නැති වෙනවා. එතකොට ඒකට අයිති භවනා ක්‍රම දේ සියලු දේවල් නැති වෙලා අර සමහර ලෝකයේ යහපතට තියෙන මෙතනින් ගිය දේවල් වෙනත් රටවල ඉතුරු වෙනවා. ටිබෙටේ, චීනයේ යම් ගුරු සම්ප්‍රදායන් සමහර අපේත් හැංගිලාගේ ගුරු සම්ප්‍රදායන් තුරුනා. ඒ වගේ එක ඒක දේශපාලනත් වශයෙන් ඕවා. ඉතින් අපේ අර දැන් තියෙන නූතන විද්‍යා ක්‍රම වලට අනුවන කෑලිවට කඩන කරලා හිතනවා. විෂයන් තියෙනවා. ඊට පස්සේ එහෙම හිතන්න බෑ ලෝකෙ තියෙන එකක් කෑලි ගොඩක් නෙවෙයිනේ. ඉතින් අපි භාවනාව බෝසත්ත්ව මාර්ගය ආදී කියනකොට ඒ බුදුන් වහන්සේ තියනවා දේශපාලනික පැත්තක් මේ අපි හිතන එක නෙවෙයි. විපරක වෙනස් කරගෙන යනකොට සමාජයේ දේවල් වෙනස් කිරීමට අදාළ උපාය මාර්ග, ක්‍රියා මාර්ග, දර්ශනය ඉතින් එහෙම දේවල් හිතන්න පුළුවන්. කොහොම හරි කතන්දර අපිට තව ඉස්සරහට ගෙන යන්න පුළුවන් කේසෙක මේ මතක සටහන්. ඉතින් මේ මෙහෙමයි දැන් මේකේ ඒ ඒ ඒ පරිවර්තනයේ ඒ ගුරුවරයා එක්ක ඊට පස්සේ ගුරුවරයා වගේ ඒ සම්පදායට තවත් ගුරුවරු තුන් දෙනෙක් එක්ක ගුරුවරු දෙන්නෙක් එක්ක ඒක පහක් විතර එක්ක මම මේ ගනුදෙනු කරා. <laughs> ඔයාලට මම හිතන්නේ කාලෙන් වාර්තා කරනවා. ඒගොල්ලත් එකිනෙකාට වෙනස්. ඔව්. ටික පාර සමහර අය ඉහළ රාජ්‍ය නිලධාරියෝ දැන් මගේ පළවෙනි ගුරුවරයා රාජ්‍ය නිලධාරියෙක් කිව්වා ටෙලිකොම් එකේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙක්. ආ ඉංජිනේරු. තව හිටියා ලයිට් බාස්ලා. ඔව්. ගෑමි ගෝවි ගෝවි හිටියා. ඔව්. එතකොට මේ සාමාන්‍ය වයසක අම්මෙක් හිටියා. ඔව්. තව ගොවි බින් ඒ වාගේ තව නොයෙකුත් හිටියා. දැන් මේ ඔක්කොම අස්සේ ඉදිද්දී මට පොඩි නොසැහැීමක් ආවා. හ්ම්. මොකද සාමාන්‍යයෙන් එක පැත්තකින් අර හොඳට පසුදනම් පිනවන පැත්තේ හිටපු නිදහසයි. ඔව්. අනිත් පැත්තෙන් අහලා කරලා දන්න දේවල් තියෙනවා මේ සීලය අරීමේ. ඒ වෙලේදී ඒගොල්ලෝ තුල මම හරි පරස්පර විරෝධයක් දැක්කා. අපි දන්න බුද්ධ ධර්මයි මේ නෙමෙයි නෙමෙයි ඒක නෙමෙයි කියන්නේ. දැන් සමහර වෙලාවට ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ කෙනෙක්වත් දන්නේ නැහැ. ඔව්. මම තමයි බුද්ධ චරිතක හින්දුනේ ගුරුවරයෙකුට. ඒගොල්ලෝ අර JP ගන්න කාලේ ලංකාවේ ඉඳින් විජේවීර කියලා කිව්වේ. ඒ වාගේ ඒ තමන්ගේ ගුරුවරයාගෙන්මයි මේ සියල්ල බිහි වෙලා තියෙන්නේ කියන අදහස ඒගොල්ලෝ හිටියේ. ඩී ජයසූරිය කියලා. ඒ ගුරුවරයා තමයි මේ සියල්ල ලෝකෙට බිහි කරලා තියෙන්නේ. ඒ ගුරුවරයාගේ සමහර දේශනලක් තියෙනවා මම තමයි මේක හොයාගත්තේ. හොයාගත්තේ කියලා. ඉතින් ඕක මට හරි ගැටලුවක් වුණා. ඉතින් මොකද යම් දුවක් අපි සංස්කෘතික ක්‍රියාකාරීත්වයේ දන්නවා මේ ආසා ලෝකේ ගැන ප්‍රඥා ඥාන කියන එකට රැඳ ඉතිහාසයක් තියෙනවා. ඔය නිසා මම පොඩ්ඩක් නියම් පරිස්සමෙන් තමයි ඒ ඇත්ත එක ගනුදෙනු කරේ. හැබැයි මම එක දෙයක් කරා. මම ඒවට පිට කලින් කියලා තියෙනවා. හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්තා. ඒගොල්ල කරපු එක දෙයකින් ඒගොල්ල හරි තමන් කරන භාවනාවේදී හරිම ඩිසිප්ලින්. බොහොම ඒක පොරොන්දු දීලා අස්සම් කළානේ භාවනාවට ගන්න මහගුරුවරයා. ඒ කියන්නේ තමන් පොරොන්දුවක් දුන්නොත් හැමදාම භාවනා කරන්න ඕනේ. විනාඩි 20කට වැඩි කාලයක්. ඊට පස්සේ තමන් ලබන අත්දැකීම් කාටවත් කියන්න බෑ. ගුරුවරයාට විතරයි කියන්න පුළුවන්. තමන්ට යම්කිසි අධ්‍යාත්මික අවසරයක් ලැබෙනකන් තව කෙනෙකුට භාවනා උගන්වන්න බෑ. ඉතින් ඕවා හරි දැඩි තීරණනේ. දැඩි තීරණ. ඉතින් ඒවටත් එකඟ වෙලා මේ දිගටම මම භාවනා කරද්දී මුලින් මුලින් ටිකක් ටිකක් අවුල් වුණා. මම එක දිගටම කල්පනා කරා මම මෙච්චර කල් එක එක දේවල් කරන්නේ පොත් කියව ආරම්භ කරන්නේ මේ මිනිස්සු කියන එකත් පොඩ්ඩක් අහලා බලන්න. කරලා බැලුවට කමක් නැහැ. මම මුළු සමාජෙම අයින් වෙලා වාගේ. පන්කරම මාස 6ක් එක දිගට භාවනා කරා. හැම දවසකම භාවනා කරා එකම එක දවසේ මේ මාසය භාවනා කරන්න බැරි නම් සිනමා සම්මන්ත්‍රයට ගිහිල්ලා <laughs> ඒක තැනක ඒත් මම රෑ භාවනා කරා. මේ මාස 6 ඇතුළේ සමස්ත සිද්ධීන් මම 6 මාසේ භාවනාව කියලා පොතකුත් ලිව්වා. ඒ 6 මාසය ඇතුළේ වෙච්ච දේවල් වලින් මට තේරුණා මේ මේ උල්ල මට දීප මේ තාක්ෂණය. මගේ සිත ඒකාග්‍ර වෙනවා විතරක් නෙවෙයි. සිත කය දෙකේම ලොකු වෙනසක් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා. ඔව් දැන් මම හිතන්නේ අර හොඳ වචනයක් පාවිච්චි කරන එක තමයි මම දැන් අද කාලේ කියන්නේ තාක්ෂණය කියන එක. ඇත්ත වශයෙන්ම මේක පුරාණ විද්‍යාත්මක තාක්ෂණික පැති. මේකේ ඒක කියන්නේ ඒක গুপ্ত කියලා කියන්න බෑ අන්තිමට. එහෙම මොකක්වත් නෙවෙයි. මේක තේරුම් අරන් ඒක විද්‍යාවක්. විද්‍යාව යම්කිසි තාක්ෂණික උපාය ක්‍රමවේද තියෙනවා. ඒ වගේ දෙයක්. මෙතන වැදගත් දෙයක් තියෙන්නේ අර ඔබ අර තිබිච්ච සීමාවක් කිව්වා. ඒක අර දැනුමේ සීමාව මිනිසුන්ගේ. ඉතින් ඒක බෞද්ධ සම්ප්‍රදාය තුළ තියෙනවා සමහරලාට මේ පච්චේක බුද්ධ නේද? පසේ බුදු කෙනෙකුට <laughs> කිසි දෙයක් කියාගන්න බෑ. ඉතින් ඒ දැනීම නැහැ කියන එක. නමුත් අපි සම්ප්‍රදායේ තියෙනවා දැන් මේ රහත් කෙනෙක් බුදු කෙනෙක් අර සීල විශේෂ දන්නවා කියලා. ඒක ඒක සම්පූර්ණ ඒකයි මේක අතර කිසි සම්බන්ධයක් නැහැ වද. කියන ලෝක දැනීමයි මේ පිම්මයි අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඉතින් අර දැන් තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙක් කියලා කිව්වේ ඔය පැති දෙකේම පාරම්ප්‍රාප්ත වෙච්ච මහ ප්‍රඥයෙකුට ඒ තමන්ගේ කාලේ සියලුම දැනීම ක්‍රැෂ් කරලා ඒවා ඒවා ප්‍රොසෙස් කරගන්න අවශ්‍ය ක්‍රමවේදත් හදලා ඒතකොට ඒ පැත්තෙන් ප්‍රඥයෙක්. දේවල් ගැන කියන්න පුළුවන් කියලා විශ්ව කරලා තීරුම් කරන්න පුළුවන්. ඒකයි Tamange අර අභ්‍යන්තර දැනීමයි අතර සම්බන්ධයක් පිහිටව ගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් තියෙනවා නම් එකකින් අදහස් වෙන්නේ අර ආධ්‍යාත්මික පිටමක් පෙන්නහම ලෝක විශ්ය දැනගන්නවා කියන. ඒත් ඒක අපිට අර ඊකට ඒකට අයිති සංස්කෘතිය එයා හැදිච්ච වැඩිච්ච ඒ සීමාව ඇතුළෙන් ඉන්නේ. නේද? ඒකෝට මේව පරිස්සමෙන් තීරුම් බේරුම් කරගන්න ඕන අපේ අර ජනප්‍රිය බුද්ධාගමේ හුඟක් තියෙනවා මේ මෙහෙම ගැන ඇත්තට එහෙම ගැඹුරු ඒ අතර වැටීමක් නැහැ. වැටීමක් නැහැ අර කොම දන්නේ මේ දැන් අපි උර මාර්ගයක් ඒගොල්ලෝ හිතාන දිනවා සෝවන් මාර්ගය ආදි වශයෙන්. ඒතර ඒවා ඔක්කොම <laughs> ඒවත් එක්කම හිතනවා මේ අර මේ ලෝක විශ්ය ඔක්කොම දැනගන්න පටන් ගන්නවා කියලා. මම හිතන්නේ ඒවා මේ ගමනේ ගිය කෙනෙක් තමයි හරියට තේරෙන්නේ මේවා අතරින් සම්බන්ධයක් නැහැ කියලා. මට ඇත්තටම දැන් මොය අවස්ථාව වෙනකොට බෞද්ධ දර්ශනයේ සාමාන්‍ය දහම් පාසලේ පොත් කියුව ඇරින්න. බෞද්ධ පොත්පත් කියවලම නැහැ ඔය භාවනා කරන කාලේ. ඔක්කොම කියවල තියෙන සාහිත්‍ය කුසලා මාක්ස්වාදී. ඒත් මට වචනත් නැහැ වෙන වෙනම කියන්නේ. දැන් මේ වෙන දේවල් කියන වචන නැහැ. අනික ඒ සම්ප්‍රදායටත් වචන නැහැ. ඒගොල්ලෝ කියනවා භාවනාව දැන් භාවනාව ඉබේට මෙන්නට කෙරෙන භාවනාව කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ටිකක් දියුණු තත්ත්වයට ආවට පස්සේ කියනවා ඒගොල්ලෝ විශ්වෙන් ටිකට් එක ඇවිල්ලා කියලා. ඒ වාගේ නිකන් හරි ග්‍රාම්‍ය තත්ත්වේ. ඒකලි ඒගොල්ලෝ උත්සාහ කරනවා මේක වචන හොයාගන්න. මට හිතුණා ඇත්තටම මට වෙලා තියෙන දේවල් හොයාගන්න මම මේ පොත් කියවන්න ඕනේ කියලා. ඔව්. මම ඇත්තට බෞද්ධ පොතපත් කියවන්න පටන් ගත්තේ මේ වෙමින් පවතින දේ තේරුම් ගන්න. මට හරි හරි යම් කිසි අර අර යන්නේ අන්තිමේ මුලින්ම කියව ආනන්දමෛත්‍රී හාමුදුරන්ගේ මේ ජීවිත කතා පොතන. ඒකත් මම ওই පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා පුටුවකට වාඩිලා කිව්වා. හැබැයි එතෙන්දි මට දැනුණා මේ වචමාලාව විතරක් නෙමෙයි මට වෙලා තිබුණු සමහර දේවල් වල ගති ලක්ෂණ ඒ සිලබස් එකේ තිබුණා. තිබුණා. පහර පරණ සිලබස් එකේ. පළවෙනි සිලබස් එකේ තිබුණා. පළවෙනි දයන්, දෙවෙනි දයන්, තුන්වෙනි දයන්, හතරවෙනි දයන් එහෙමනේ විස්තර කරලා තියෙනවා. ඉතින් මට සතුටක් දැනුණා. සතුටක් දැනලා මම කල්පනා කරලා ලියන පුරුදුනේ කාලේ පත්‍ර ලියනවනේ. දින සටහන් හැටියට මම මේව ලියන්න පටන් ගත්තා. ඒක මේ අනිත් භාවනා සම්පදායේ අපේ හිතු කවුරුන් නොකරපු වැඩක්. ඒ දිගට දිගට දිගට දිගට ලියන් ලියන් ලියන් යයි ගිහන් හැම දවසකම මට තේරෙන්න ගත්තා මං ලබන අත්දැකීම් වල වෙනසක්. ඉතින් මේ වෙනස ඔස්සේ ගිහිල්ලා තමයි මම අවසානයේදී මගේ ගුරුවරයාට කිව්වේ මම මෙහෙම අත්දැකීම් ලබනවා. එතකොට කිව්වේ මේවා සංවස්සර වෙනවා ගුරුවරයා සමරන. එහෙනම් ওই ටික ලියන්නේ කෝකොලේ. අපි කාලේ ටිකක් වේගෙන් යනවා මේ වගේ සාකච්ඡාවකදී. මහගම සීකර ටික අමුතු චරිතයක්. ඔහුත් ටිකක් යම් යම් දේවල් හොයපු බවක් පේනවා විශේෂයෙන්ම ප්‍රබුද්ධ මහා කාව්‍ය කෘතියත් තියෙනවා අත් වශයෙන් අර බෝධිසත්ව මාර්ගය යන ඒවකට ඔහු සොයාගත්තු දැනුම් රාශියක් ඒ පොතට ගැප් කරලා තියෙනවා. දැන් මේ පොතේ තියෙනවා පොත අග හරියට එනකොට ප්‍රබුද්ධි ගමන චාරිකාවේ අවසාන කොටසේ ඔහු කියනවා මෙහෙම දෙයක් ඒ ප්‍රබුද්ධගේ හඬින්ම වගේ කියවෙන්නේ ප්‍රබුද්ධගේ චරිතය කෑමෙන් බීමෙන් ඇඳුමෙන් ගෙයින් දොරින් යසිසුරෙන් තෘප්තිමත් වූ පසුව පමණයි පසක් වනුයේ සැබෑ තෘප්තිය නොවන බව එයින් දුක කෙලවර නොවන බව සැබෑ තෘප්තිය සොයා යාමේ පරම සත්‍යය සොයා යාමේ පළමු පියවර එය. ඔබ තැබුවේ ඒ පියවර, මා තැබුවේ ඒ පියවර, සිද්ධාර්ථ තැබුවේ ඒ පියවරමයි. ඒ පියවර තැබුව පසුව මිනිසා පව් නොකරයි. වෛර නොකරයි. තරඟ නොකරයි. මුළු ලෝකය ඔහුගේ මෛත්‍රියට බඳුනක් වෙයි. මුළු ලෝකය දිනුහින් ඒ පියවර තැබුව පසුව ඔහු ලෝකය අත් නොහරී දුක් විඳින්නන් කෙරෙහි මෛත්‍රියෙන් තෙමේද කැමැත්තෙන්ම දුක් විඳින්. මේක 1970 ගණන් වල <laughs> දැන් ජනප්‍රිය පාඨයක් ජනප්‍රිය පාඨ මේක වාමගාමීල්ද පාවිච්චි කරලා හැමෝම පාවිච්චි කරපු පාඨයක් මොකද මේකට කොටසක් තියෙනවා ඔක්කොම ඉක්කොට ඉස්සෙල්ලා කෑමෙන් බීමෙන් නැඳුනේ පස්සේ ජාන් පිනවෙන්නේ ඉවරද වැටි දෙක කර කරන්න ඕන කියලා ඔබේ අදහස මොකක්ද කියන්නේ මම කියන්නේ දැන් ඔය දැන් සාමාන්‍යයෙන් අපි අපේ රටේ පවතින සම්ප්‍රදායක බැලුවහම ඔක මුලින්ම හැප්පෙනවනේ. මේ පසුඳම් පිනවීම කෙලවට්ටම ගිහිල්ලා මේ කරන්න ඕනේ කියන තැනට එනවා ඒක හැප්පෙනවා. නමුත් මෑත කාලේ නම් මම ඔය මේ තාන්ත්‍රානික ඉගැන්වීම් ඔස්සේ කියවීම සහ භාවනා කිරීම කියන දෙකම මම කරලා තියෙනවා. එතෙන්දී ඔය කියන සීමාවට යන්න ඕනේ නැහැ. හිත කිසියම් දුරකට තෘප්තිමත් වෙන තෙක් සිහියෙන් යුත් ඉක්මනටම පුළුවන් අනිත් සපත කරා යන්න. <laughs> මම හිතන්නේ මෙතන තියෙනවා මේකත් ටිකක් ඒ කොටස සාම්ප්‍රදායිකයි කියලා මම හිතන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි ඒක වෙන දවසක වෙන වෙලාවක කතා කරන්න ඕන දෙයක් කියලා මට හිතෙන්නේ. මේකේ අර දාර්ශනික ප්‍රවේශයේ එක්තරා සීමාවක් ගැටලුවක් පෙන්වුම් කරන්න නැවතත් මේ කියවෙන්නේ අර නූතන විද්‍යාව ඇසුරින් ගොඩනගාගත්ත දැනුම. හැමදේම දෙකට බෙදලා බලන්න තියෙනවා. කය, මනස, ලෝකෝත්තර, ලෞකික. ඔය ආදි වශයෙන් බෙදාගෙන බෙදාගෙන යන්නේ. දැන් මෙතනක් තියෙන දැන් අපි අතට භෞතික විඥානය කියලා අදහසත් මුලින්ම බෙදාගෙන තියෙනවා. එතකොට අර අදහස් වෙනවා මේ කයේ ප්‍රශ්න ඉවර කරගෙන ඉන්න ඕන මේ දෙක අන්‍යෝන්‍ය සහ සම් සම්බන්ධ මනෝ කායික පද්ධතියක් වශයෙන් තේරුම් ගත්තා නම් ඒත් වෙන පාරක් තියෙනවා මත හොයාගන්න. Mm, mm, mm. ඉතින් මට පේන්නේ අපි ඒක වෙනම හිමින් සැරේ කතා කරන්න ඕන ප්‍රශ්නයක් දැන් මොකද ඒක ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇතුළ අපි වෙන දවසකට දාගමු. මම හිතන්නේ ඒකට අවසාන වශයෙන් අපිට ඉදිරියේ පොඩ්ඩක්ට අනාගතයට සුමානකින් නැවත කතා කරන්න බලාගෙන අපි ඒක අපේ සාකච්ඡා පැත්තකින් තියන්න පුළුවන්. අද ඇත්ත වශයෙන් අපේ කාලය ඉවර වෙගෙන යන්නේ පීසිරි අවසාන වශයෙන් මොන හරි මතක් කරලා අවසාන පණිවිඩයක් සංදේශයක් විනාඩියක් දෙකක විනාඩියක වගේ කියන්න පුළුවන් නේද? මම කියන්නේ මෙහෙමයි භාවනාව සම්බන්ධයෙන් තියෙන සියලුම සාම්ප්‍රදායික මතවාද මේ රටේ තියෙන හැම දෙයක්ම මම බැහැර කරපු කෙනෙක්. ඒ කියන්නේ පොතපතේ වුණත් තියෙන දේවල් වුණත් මම බොහොම සැකයෙන් බලපු කෙනෙක්. අදටත් මම සැකයෙන් බලන්නේ. භාවනාව කියන්නේ අතිශය ස්වභාවික දෙයක් මම දකිනවා. කෙනෙකුට කිසිම තාක්ෂණයක් වුණ නැහැ. ඔහේ ඉන්න පුළුවන් නම්. ඔව් දැන් තේන විදිහට ওই භාවනා සම්බන්ධනොත් අර අර අවුරුදු 10ක විතර විතර හොයිටත් වැඩි කාලෙක ආපු වැඩවස්සම් රාජාන් යුගවල මේ වගේ තීරුම් බේරුම් ඔක්කොම අනිත් පැත්තට පෙරළුන ගැටයක් වුණා. මේක අතිශයින්ම විද්‍යාත්මක ස්වභාවික දෙයක් සම්පූර්ණ ආගමික බවට පත් කරලා ආගමිකත්වයේත් එක තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ආගමිකත්වයේ ඇතිවලා කියන්නේ මුල් බැහැගෙන තියෙනවා රටේ තියෙන අර බෙහෙදකාරී එහෙම නැත්නම් වැඩවසම් කුල බෙහෙදේ පන්ති බෙහෙදේ ලිංග බෙහෙදේ විශේෂයෙන් ලිංග බෙහෙදේ උඩ හරි බලපාන ඒවා ආශ්‍රය තමයි මේක මුල් බැහැගෙන තියෙන. ඒකට අයිති සම්මුතින් නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි සාක්‍ය සඳහන් අපේ කාලේ අවසන් අපි අපේ සහෘදින්ට ආයිබෝන් කියන්න ඕන වෙලාව. අද තාක්ෂණික සහයෝගය අපට දුන්නේ ටියුලින් ජයනාත් ඔහුටත් ස්තුතියි. සකිසඳ අපි නැවත වාරයක් හමු වෙන තුරු අපි ඔබට ආයුබෝවන් කියනවා. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක